පළමු සාකච්ඡාව මෙලෙසින් අද දවසේ ආරම්භ කරන්නේ. සුපුරුදු ලෙසින් වැඩම කරන්නට යෙදුනා කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැයගොඩ දොඩන්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි මේ කතිකාවතට নমස්කාර පූර්වකව පිළිගනිමු අවසරයි අපේ හාමුදුරනේ දෑගෙන ආවේ. ඉතින් අද දවසේ මේ ශෝදානම කරණීය මෙත්ත සූත්‍රය ඇසුරෙන් ඔබට පැන නගින දහම් ගැටලු පිළිබඳව අපි කතා බහ කරන්නට. ඉතින් ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් ප්‍රථමයෙන් විමසන්නට කැමතියි. කරණීය මෙත්ත සූත්‍රයේ නිවැරදිව සත්‍යයනා කිරීමේ වටිනාකම ඊට පැහැදිලිව අපි ඊයේ දවසේදී අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් සමග කළ සාකච්ඡාවෙන් අපි හොඳ ආකාරයෙන් අපිට වැටහුණා. ඉතින් අපේ ස්වාමින් වහන්සේ රත්න රතන සූත්‍රයේද මේ ආකාරයෙන්ම භාවිතා කළ හැකි නේද? ඒ පිළිබඳව ඔබ වහන්සේ දකින්නේ මොන ආගේ ආකාරයෙන්ද? තිරුවන් සරණයි හැම දිනකටම. ඊටාම පැහැදිලි එහෙම තමයි අනිවාර්යයෙන්ම භාවිතාවට ගන්න පුළුවන් ඊටාම වටින සූත්‍ර ධර්මයක් තමයි රත්න සූත්‍රය කියන්නේ. කර්ණිම සූත්‍රය වගේ මම හිතන්නේ අපිට ඉඩ ලද විටක මම හිතන්නේ අපි ඊයේත් කතා වුණා මේ නව වසරේ අපි අලුත් වැඩපිළිවෙලක් සකස් කරගෙන තියෙන්නේ. මේ වසර පුරාවට මේ වැඩපිළිවෙල දෛනික චර්යාවන් පිළිබඳව යම් විදිහකින් පුහුණුවක් ලැබුවොත් ඒවා අපේ ජීවිතයට එකතු වුණාම ඊට වැඩිය තව අලුත් දේවල් මේකට එකතු කරගන්න පුළුවන්. ඒක ලබන වසර වෙනකොට අපිට අපේ දෛනික චර්යාව පිළිබඳ සටහනට නොයෙකුත් දේවල් මගදී එකතු වෙලා තියෙයි. ඒ වගේම ඊට වැඩිය ගොඩක් ආධ්‍යාත්මික පැත්තෙන් තවත් ඉහළට යන්න පුළුවන් දේවල් උසස් දේවල් දවසින් දවස එකතු කරගන්න පුළුවන් වෙයි. මේ ආරම්භ කරපු වැඩපිළිවෙල මෙතනින් නවත්වන කරන්නේ දවසින් දවස දවසින් දවස ඉදිරියට කරන වැඩපිළිවෙලක්. ඒතර රතන සූත්‍රය ගත්තොත් එහෙම ඒ එහි නිදාන කතාව ගත්තාම විශාලා මහනුවරට මහා ව්‍යසන වෙච්ච කාලයක් ඒ කාලේ. ඉතින් ඒ වගේ කාලයක බුදුරජාණන් වහන්සේ නමකගේ උත්තරීතර මානසික තත්වයකින් බුදු ගුණ මෙනෙහි කරපු අවස්ථාවක් ඒක. ඒ කියන්නේ නිකලෙස් හදවතකින් ඊටා නිකලෙස් ධර්මයක් මෙනෙහි කරපු ඒ බුදු ගුණ අනුභව බලයෙන් මේ සියලු භූතයන් සියලු මේ තියෙන ව්‍යසන දුරු වෙන්න කියලා තමයි යංකින් චිවිත්තං ඉදවා හුරංවා මේ විදිහට තියෙන මේ ගාථා ධර්මනේ බුදු කෙනෙක් බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ පිළිබඳ දේශනා කරපු සූත්‍රයක්. එතකොට සඳහන් වෙන්නේ මේ සඳහා භාවිතා කළේ එක ගාථා ධර්මයක් කියලා. එතකොට පසුව තමයි ඒක රාශී වෙලා මේ භික්ෂුන් වහන්සේලාට මේ රතන සූත්‍රය දේශනා කරේ කියලා. එතකොට දැන් මේවා භාවිතා කරද්දී අපි බලන්න වෙනවා එකක් අපි හරියටම තේරුම් දැනගන්න ඕන. ආර්ථ පරිසංවේදීව ධම්ම පරිසංවේදීව කියන කී සාකච්ඡා කරා. අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ මහා ගුණයන් තිබුණ බුදුරජාණන් වහන්සේ නමක් බුදු ගුණම අනුභවයෙන් මෙසේ වේවා කියලා තමයි ප්‍රාර්ථනා කරේ. එහෙනම් අපි gederදී රතන සූත්‍රය භාවිතා කරනවා නම් මේ ඒ රත් ඒ ඒ උතුම් රත්නයේ ආනුභාව බලයෙන් මට සිතක් වේවා කියලා අනුන්ට සිතක් වේවා කියලා මගේ ළඟත් මම ඒ භාවිතා කරන මම පාවිච්චි කරන ඒක ප්‍රාර්ථනා කරන්න භාවිතා කරන සිත තුළ යම්කිසි ආධ්‍යාත්මික ශක්තියක් තිබිය යුතුයි. ඒකෙන් තමයි සීලවන්ත වෙන්න ඕනේ. ගුණවන්ත වෙන්න ඕන සීලවන්ත ගුණවන්ත වෙනකොට අපේ තුළ ආධ්‍යාත්මික ශක්තියක් ගැබ් වෙනවා තමන්ගේ අන්න ඒ ඒ ඒ තියෙන ආධ්‍යාත්මික ශක්තියේ ප්‍රමාණය අනුව තමයි එයින් තමන්ට ලැබෙන ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ මොකද එතකොට තමයි ඒ පරිසරය සකස් වෙනවා නම් සකස් වෙන්නේ. එහෙම නැතුව අපි ඊටාම දුස්සීලව ඊටාම කුහක ගතිගුණ තියාගෙන ඊටාම රළු ගතිගුණ තියාගෙන අනිත් අයට කරදර කර කර හිරිහැර කර කර නරක මිනිස්සු වගේ පෙනී හිටමින් නරක මිනිස්සු වගේ කටයුතු කරමින් මේවා ඉතින් කොච්චර සත්‍යයනා කරත් ඒ ප්‍රදේශයටවත් ඒ තැනත්තාටවත් නම් ප්‍රතිඵලයක් ලබන්නේ නැහැ. ඒකල දීර්ඝ වශයෙන් කතා කරන්න ඕන කාරණා සහිතව ඒක ඉතින් අපි දැම්මම නෙවෙයි කර්ණීයමෙත් සූත්‍රයෙන් යම් ප්‍රතිඵල ලබා ගැනීමෙන් ඉදිරියට එනකොට අපි ඒ ගැන සාකච්ඡා කරමු නේද? එහෙම පුළුවන්. පුළුවන් කියන එක අනිවාර්යයෙන්මයි. එහෙමයි. අපේ සවිනාංශ කරණීය මෙත්ත සූත්‍රය සුරින් අපි ඊයේ දවසේදී ඊටමත් වටිනා සාකච්ඡාවක් අපි ගෙනෙන්නට යුතුන අපේ තවත් ස්වාමින් වහන්සේ නමක් අපේ කල්යාණ මිත්‍ර සංගමේ ස්වාමින් වහන්සේ නමක් සමගින්. ඉතින් මේ සාකච්ඡාව අපි ඒ ස්වාමින් වහන්සේ සමගින් ගෙනෙන සාකච්ඡාවට බොහෝ ප්‍රතිචාර මේ වෙනකොට ලැබෙනවා. ඉතින් අපේ ස්වාමින් වහන්සේ මෙවන් වූ කතිකාවන් අපි ගොඩනගන්නේ මේ රටට දැහැමිදී මේ රට හොඳ රටක් බවට පරිවර්තනය කරන්නටයි. ඉතින් දැන් දැන් සමාජයේ බොහෝ දෙනා අපේ ස්වාමීන් වහන්සේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනට අනුකූලව ඔවුන්ගේ ජීවන රටාව ජීවන චර්යාවන් වෙනස් කරගෙන තිබෙනවා අපිට බොහෝ දේ දැක ගන්නට ලැබෙනවා මොකද මේ සම්බෝධි විහාරස්ථානයේ බෞද්ධ ආමාත්‍යාලයට එනකොට බොහෝ දෙනා අපිට කතා කරලා කියනවා දැන් මම ප්‍රතිවේක්ෂා සමාජිකයෙක් මට මෙහෙම අරමුණක් තියෙනවා මං ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ මහා ආඩම්බරයක් අපිටත් දැනෙනවා ඒ සම්බන්ධයෙන්. ඉතින් මේ ප්‍රතිවේක්ෂා වැඩසටහන අපි පුණ්‍යානුමෝදනා සිදු කළ යුතුයි මේ නාලිකාව ආරම්භ කරපු අපේ කුසල ධර්මනායක ස්වාමින් වහන්සේටත් මේ මාධ්‍ය තුලින් හැම දිනාගේ ජීවිත සමෘද්ධිමත් කරන්න ලැබීම පිළිබඳව. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ ඊළඟට ප්‍රශ්නේ මම ඔබ වහන්සේගෙන් විමසන්නම්. මේ සූත්‍රයේ සඳහන් වන නිධාන කතාවට අනුව අමනුෂ්‍යන්ගේ දෝෂ කරදර දුරු කර ගැනීමට ස්වාමින් වහන්සේලා මෙම සූත්‍රය භාවිතා කර තිබෙන්නේ. ඉතින් අපි මේ සූත්‍ර සජ්ජායනා කිරීමෙන් මනුෂ්‍ය දෝෂ දුරු කර ගැනීමට නොහැකිද? ඒ කියන්නේ මනුෂ්‍යයන්ට වැළඳෙන බොහෝ අමනුෂ්‍ය දෝෂ අමනුෂ්‍ය දෝෂ අමනුෂ්‍ය දෝෂයන්. එහෙමයි එහෙමයි. මනුෂ්‍යයන්ට ඇති වෙන දෝෂයන් විදිහට තියෙන ඒ අමනුෂ්‍යයන්ගෙන් සිද්ධ වෙන බලපෑම් අයින් කරගන්න කර්ණීයමෙත් සූත්‍රය දැන් අපි ඊයේ නම් සාකච්ඡා කරේ ඒකේ වෙනස් පැත්තක්. ඒ කියන්නේ මේකෙන් තමන්ගේ අධ්‍යාත්මික දියුණුව ඇති කර ගැනීම. ඇත්තට මේක සජ්ජායනා කිරීම අමනුෂ්‍ය දෝෂයන් නැති වෙන්න හේතුවක් වෙනවාද කියන ගියේ මම හිතන්නේ පොඩි සාහනංශෙත් මේ ගැන සාකච්ඡා කරා යම් ප්‍රමාණයකට මේ මම හිතන්නේ මේ වගේ ක්‍රම භාවිතා කිරීම තමයි ගොඩක් වටින්නේ. මොකද අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රම වේද මේවා. මිනිස්සුන්ගෙන් ලැබෙන යම් යම් ආකාරයක ගැටලු සහගත තත්ත්වයන් වලදී අපිට ඒ මිනිසුන්ට මෛත්‍රී කරනකොට මෛත්‍රී කරනවා කියන්නේ මං ගයක් ඇතුළට වෙලා නිකන් මේ දුක් නිරෝගී සුවපත් වේවා කියන එක නෙවෙයි දැනෙන්න ඕන එක. මට පැහැදිලිවම මට වෛරය දක්වන කෙනාට තේරුණොත් යම් විදිහකින් හරි මං කොච්චර වෛර කරත් මේ මනුස්සයා මට මේ වෛර කරන්නේ නැහැ කියලා දැන් අපිට කියන්නකො අපි අපි අපි කාට හරි බොහොම තරහෙන් ඉන්නවා කියන්නේ මම බොහොම තරහෙන් එක එක දේවල් කරනවා කෙනෙකුට කරනකොට මම ඉතින් හැම වෙලෙම බලාපොරොත්තු වෙන්නේ මොකද අනිත් පැත්තට යමක් කරයි කියලා අපි ඒ තරහ වෛර පරිමහාන අයගේ හැටි එහෙමනේ එහෙමයි එහෙම බලාගෙන ඉද්දී ඒ පැත්තෙන් හැම වෙලෙම අම්මෙක් දරුවෙකුට දක්වන කරුණාව වගේ කරුණාවක් මෛත්‍රියක් අපිට ආවොත් එහෙම දැනුනොත් කතා කරන තැනක පවා වැඩක් කරනකොට මොන හරි පරිත්‍යාගයක් කරන ගතියකුත් තියෙනවා ඒ වගේ නිකන් එහෙම යම්තම් හරි දැනුනොත් අපේ හිත කඩා වැටෙනවද නැද්ද? කඩා වැටිලා එක පාටම නේද මම මොනවා කළත් මේවා මහා ගුණවන්ත කෙනෙක් කියලා අපිට ලොකු මේ අන්න ඒ වගේ මිනිස්සය තුලත් අපි මෛත්‍රී කරනකොට අපිට වෛරී මිනිසුන්ගේ සිත් සමහර අයගේ හරියනවා හැබැයි තින් සමහරලාට ඒක හරි පරිස්සමෙන් කළ යුතුව තියෙනවා මම ඒක කරන්න එපා කියලා නෑ අපේ තුල මෛත්‍රිය කරන්න සමහරලාට මෛත්‍රිය නොපෙන්නා ඉන්න වෙනවා නිවට ස්වභාවයකට වැටෙන ස්වභාවයක් වෙනවා. හැබැයි මෛත්‍රිය නම් අනිවාර්යෙන් අපේ ළඟ තියෙන්න ඕනේ. නිවට වෙන්නේ නැතුව. කොහොම නමුත් අමනුෂ්‍යයන් අපිට මොන හරි දෝෂයක් ඇති කරනවා නම් ඇති කරන්නේ යම් ආකාරයක මොන හරි දෙයක් බලාපොරොත්තු වෙන. එහෙමයි. එක්ක ඔයාලගේ අඩුම ගානේ අතීත තිබ්බ ආශ්‍රවයකින්ද හරි අසට läගලා ඉන්න තියෙන අවශ්‍යතාවය. ඒ ප්‍රදේශයේ හරි ඉන්න තියෙන අවශ්‍යතාවය. ඒකවල ධර්මයේ සඳහන් වෙනවා බොහෝ පින් කරන අය බොහෝ පින් කරන අය දකින්නකොට ඒ අය අස්සට ඒ අය ළඟට බොහෝ පින්වන්තයෝ ළඟට අමනුෂ්‍යෙන් දෙන්න බෑ කියලා. එහෙමයි. පළවෙනි මම මේ දෙවෙනි කාරණාව කියන්න හදන එක මම මුලට ගන්න යන්නේ. එතකොට අපි කර්ණීයමිත සූත්‍රයට අනුව කටයුතු කරනවා නම් අපි මෛත් වඩනවා නම් ප්‍රාණ කියන්නේ මට මතකයි කූරදත්ත සූත්‍රයේ තියෙනවා ලොකුම පිනක් විදිහට සඳහන් කරලා තියෙනවා සාංගික දානය. ඊට පස්සේ කූටදත්ත බ්‍රාහමණය ආයසරයක් කරන ඊටත් වැඩි ලොකු පිනක් කරන්න ඕනේ කියලා බුදුන් වහන්සේ. ඒතර කියන සංඝාවාසයක් හදලා පූජා කරන්න ඕනේ කියලා. ඊටත් වැඩි පිනක් කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නිවැරදිව සරණාගමනය සිද්ධ කරගන්න කියලා. ඊටත් වැඩි පිනක් කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචශීල රකින්න කියලා. ඊටත් වැඩි පිනක් කියලා අහනකොට දේශනා කරනවා මල් සුවඳක් ආග්‍රහණය කරන වෙලාවක මෛත්‍රිය වඩන්න කියලා. එහෙම. මල් සුවඳක් ආග්‍රහණය වෙන තරම් පොඩි වෙලාවක මෛත්‍රිය වඩන්න කියලා. ඒතර මෛත්‍රිය ගැන අපි බොහෝ වශයෙන් කතා කරා. එතකොට එක මොහොතක ලෝකෙම අරමුණු කරගෙන මෛත්‍රියක් වඩන්න පුළුවන් නම් කෙනෙකුට එයා මහා පින්වන්තයෙක් වෙනවා. ඒකට මේ මුදල් ඕනේ ඒ වගේ පින් කරගන්න. මේ මහා මේ පින් එකක් කියන්නේ ඒකයි මේ මේ ශාසනය කියලා කියන්නේ පින් කරගන්න තියෙන ලොකුම අවස්ථාවක්. ඒක බුද්ධ ශාසනයක් ලැබෙන්නේ නැහැ හැම ලේසියකට මිනිසුන්ට පින් කරගන්න. මේ ශාසනයක තියෙන ක්‍රමවේද ලැබිච්ච කාලේ. එතකොට හරියට මෛත්‍රිය වැඩුවොත් එහෙනම් මහා පින්වන්තයෙක් වෙනවා. ඒ පින්වන්තයා ළඟට අමනුෂ්‍යෙන් දෙන්න බෑ. හුඟාවක් බලන්න අමනුෂ්‍ය දෝෂේ නෑ දිහා. පාන මොනවා හරි ගැටලුවක් තියෙනවා එතන. එක්ක අධික තණ්හාවක්. එහෙමයි. හරිද? එක්ක මොනවා හරි පොඩි කාලේ නම් තියෙන වැරදි. ඒ පැත්තම එක්ක අපේ විසි දුකන් තියාගෙන මහා මොනවා හරි වැඩිපුර ඒ නිවෙස්වල වැරදි සහගත ක්‍රියාදාමයන් තියෙන තැන්වල මිසක්කා. පින්වන්තව උදෑසන ඉඳන් නිවැරදිව ජීවත් වෙන දැක්කහම ප්‍රසාදයේ උපදින විදිහට ධර්මානුකූල ජීවිතයක් ගත කරන එක තැනක එක කෙනෙකුට අමනුෂ්‍ය දෝෂයක් ආවා කියලා කොහෙද තියෙනවද? නෑ. ඇත්තටම නෑනේ අපි මේ දැන් අපි අවධානය මමත් යොමු කරේ මම දැන් කියද්දි මාත් මේ කියන ගමන් මතක් කරේ එහෙම එකක් අහලා තියෙනවද? නෑ එහෙම එකක් වෙන්නේ නෑ. එහෙනම් මේක ඉතාල පැහැදිලි. කර්ණීය සූත්‍රයට අනුව යම් කෙනෙක් වැඩ කරනවා නම් එයා සීලවන්ත සමාධි සම්පන්න මෛත්‍රිය සහගත කෙනෙක්. එයා ඒ ගෙවල් වලට ඒ තැන් වලට අමනුෂ්‍ය දෝෂ එන්නේ නැහැ. අමනුෂ්‍යන්ට ප්‍රිය වෙනවා. අමනුෂ්‍යන්ට ප්‍රිය වෙනවා කියලා කියන්නේ අර ඈත ඉඳන් කල්පනා කරනවා කියලා කියනවා. අනේ මේ පින්වන්ත දැනත්තා මට ගිහිල්ලා පින් ටිකක් දුන්නොත් මේ මේ තත්ත්වෙම මිදෙන්න. අමනුෂ්‍ය කෙනෙකුට දෙවියොත් අමනුෂ්‍ය වෙන්නේ. මනුෂ්‍ය නොවන. එතකොට එතනත් එහෙමයි. එතකොට දෙවිගොල්ල පවා ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඊට අමතරව අපි තුල මේ මෛත්‍රිය වැඩි වීම ඒකට එක සිත් පහන් වෙන්න හේතුවක් වෙනවා. ඉතින් කිසිම බය නැතුව කියන්න පුළුවන් කලහ හැකි ලොකුම තොවිලය. <laughs> කන්නේ මේ සූත්‍රයට අනුව කටයුතු කරන්න. ඒකට අපි සයන්ස් දැන් ඔය ගෙදරකට අමනුෂ්‍ය දෝෂයක් වුණාම බොහෝ දෙනා දැන් කරන වැඩක් තමයි අපි යකදුරේ කෙනල්ලා මොකක් හරි තොවිලයක් පවත්වනවා. ඉතින් එතකොට ඒකෙන් යම් කිසි සාර්ථකත්වයක් තියෙනවද? මෙහෙමයි. දැන් ඔතෙන්දිත් මම යනවා බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ වගේ ස්වාමීන් වහන්සේලා මේ පිළිබඳව ගොඩාක් ගවේෂණය කරපු අය. එහෙමයි. බූතලෑල්ල හිටන් හදුවා ඒක අපිට උනත් හදන්න පුළුවන් කියන ඒවා අතහලා බලන්න හොඳ නැති දේවල් ඒත් එක. ඉතින් හුඟක් වෙලාවට මිනිසුන් යම් යම් ක්‍රමවේද මේ අමනුෂ්‍යය කියන්නේ සත්ව කොට්ටාසයක්. මේ සත්ව කොට්ටාසය ග්‍රහණය කරගන්න පුළුවන් ක්‍රමවේද මිනිසු ළඟ නැතුවම නෙමෙයි තියෙනවා. හරිද? නමුත් මේක හුඟක් අය දැනගෙන කරන අය නෙවෙයි ඉන්නේ. එහෙමයි. අනිත් එක අමනුෂ්‍ය දෝෂ කියලා අද කාලේ වෙනකොට අපි දකින හුඟක් දේවල් තියෙනවා. හුඟක් අයට තියෙන්නේ මානසික ආබාධ. එහෙමයි. ඒ කියන්නේ ඒ තැනත්තාට ඇති වෙලා ඇති අමනුෂ්‍ය දෝෂයක් නැහැ. හරි තියෙන්නේ මානසික ආබාධ. මේ මානසික ආබාධ තියෙන අයට ඒත්තු ගැන්වෙනකොට මට මේ ක්‍රමවේදයෙන් මේක අඩු වුණා කියලා වෙලාවකට හරියනවා. එහෙමයි. <laughs> වෙලාවකට හරියනවා. ඉතින් අපි හිතනවා මෙයා මේ කරපු කෙනාගේ දක්ෂකම කියලා. ඉතින් ඒ බොහෝ තැන්වල තියෙන එහෙම. ඊටාම කලතුරකින් නමුත් අපිට ප්‍රතික්ෂේප කරන්න බැරි තරමටම ඊටාමත්ම ක්‍රමානුකූලව සිද්ධ කරපු යම් යම් ප්‍රතිකාර ක්‍රමවේදයක් ඒක. තොවිලාදී කියන්නේ යම් ප්‍රතිකාර ක්‍රමවේදයක්. නමුත් එතෙන්ට තරම් යාමට පෙර ඊට මෙහා කළ හැකි මේ ඊට මෙහා ඊට වැඩිය සාර්ථකව කරන්න පුළුවන් දෙයක් තමයි මේ වැඩපිළිවෙල. නමුත් ඉතින් ඒ ඇත්තටම මෙතන තියෙන දේ නම් ඇත්තටම කවිද මහත්මයා තියෙන්නේ වළක්වා ගැනීම. දැන් වෛද්‍යවරු කියන්නේ මානසික කායික රෝගයක් ඇති වෙන්න කලින් වළක්වා ගැනීම වැදගත් කියන එකනේ. මේ අපි ඔය මේ ක්‍රමවේද පාවිච්චි කරනවා නම් ඒ තත්ත්වෙටපත් වෙන්නේ නැහැ. පත් වෙලා ඊටාම නරක තත්ත්වෙටපත් වුණාට පස්සේ ඒ වෙලාවේ ඉතින් කර්ණිමෙත් සූත්‍රය විතරක් කිව්වට නම් හරියන්නේ නැහැ. මොකද ඒක ප්‍රතිපත්තිය යම් කාලයක් පිළිපදින්න ඉතින් ඒ වෙලාවට කෙනෙක් කියනවා මේ ප්‍රත්‍යක්ෂාර සරහණේ කිව්වා අමනුෂ දෝෂයක් ආපු ගමන් කර්ණිමේ සූත්‍රය ගැන කියලා අපි කියමු කියමු කිව්වට අර ප්‍රතිපත්ති මොකුත් නැතුව මේක නිකන් කියවුවට නම් හරියන්නේ නැහැ. එහෙමයි එහෙමයි. හිතන්න ඔබ ඔබේ ජීවිතේ මොනතරම් මුදල් ඔබේ ශ්‍රමය කැප කරලා තියෙනවද මේ අමනුෂ්‍ය දෝෂයක් ලැබී ඉන්න ඔබේ පවුලේ ආදරවන්තයෙක් ඔබේ පවුලේ හිතවන්තයෙකුට ඉතින් හිතන්න මේ ඔබ නිවැරදි ආකාරයට ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කළා ප්‍රතිවේක්ෂා වැඩසටහන මුල සිට එයට හුරු වෙමින් ඔබ ජීවත් වුණොත් ඔය අමනුෂ්‍ය දෝෂ කියන ඒවා මේ බුදුදහමට අනුකූලවම නැති කරගන්න පුළුවන්. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමති අනුන්ගේ අපවාද ඉදිරියේ කළ යුතු දේ පිළිබඳව දැක්විය යුතු ප්‍රතිචාර පිළිබඳව මෙම සූත්‍රයෙන් හෙළිදරව් වන කරුණ මොනවාද? දැන් අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් ඒක අනුන්ගේ අනුන් අපිට කරන අපහාසයන් බැනුම් සමහර බොහෝ විට මේ නිර්පරාධය කරන හුඟක් වෙලාවට අපිට අපේ හිත දූෂණය වෙන්නේ මේ කිසි දෙයක් නැතුව නේද කිසි දෙයක් කිසිම කාරණාවක් නැතුව කරන අපවාද උපවාදයන් හින්දා අපේ හිත හරියට රිදෙනවා. එහෙනම් අපි හොඳට ඉන්නකොට ඇත්තටම නරකක් කරලා බැනුමක් අහනවා වගේ නෙවෙයි හොඳට ඉඳලා බැලුමක් අහපුවම හරියට මේ හිත රිදෙනවා. බලන්න කොච්චර අසාධාරණද කියලා. හරි විදිහට නම් රිදෙන්න ඕන නරකක් කරපුවාම. මේ හොඳට හිතේ මිනිහන්නේ වැඩිපුර රිදෙන්නේ. නේද? ඒක එක අතකින් ඒක ඇවිල්ලා අපේ තියෙන මෝහය. හරි? අපි තීරණයකට එන්න ඕනේ. මේ සක්කෝ උදූච සූජූච සුවචෝ තස්ස මුදු අනතිමානී ආදි වශයෙන් මේ තියෙන ගතිගුණයන් අපේ තුළ වර්ධනය වෙනකොට ඔන්න ඔය දේවල් පිළිබඳ අපිට ලොකු අදහසක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ හිත සකසුරුවම්ම සකස් කරගන්න. හරි? මේකට මම අනුමත කරන්නේ මම පෞද්ගලිකව අනුමත කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. මම හැම වෙලෙම මාව සංසන්දනය කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුල හැසිරෙන කෙනෙක් එක්කයි. ලෝකය මාව අනුමත කරේ නැති වුණාට ධර්මයත් එක්ක සංසන්දනය කරලා බලනකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ මගේ මහත්මා ගතිගුණ මගේ මනුස්ස ගතිගුණ මගේ දේව ගතිගුණ මගේ බ්‍රහ්ම ගතිගුණ අනුමත කරනවා මට කාගේවත් අනුමැතියකින් ඇති වැඩක් නෑ ධර්මයට අනුකූල නම් මගේ ජීවිතය ධර්මයට අනුකූල නම් මගේ ජීවිතය මට අදාළ නැහැ මම ධර්මානුකූල ජීවිතයක් ගත කරනවා කියන තැනට අපි ආවොත් අපිට අනුන්ගේ මේ ඒ කියන්නේ මේක හරි ගැටලුවක් වෙනවා. ඒක කියන්නේ ඒක සකසුරුවම සදා ගන්න ඕනේ කියලා. අනුන්ගේ තියෙන වැරදි දේවල් සහ වැරදි වචන නිවැරදිව ඉන්න මාව රිද්දවනවා නම් ලෝකේ වැඩිපුර ඉන්නේ හරි මිනිස්සුද වැරදි මිනිස්සුද? වැඩිපුර ඉන්නේ වැරදි මිනිස්සු. එහෙනම් මට හැමදාම ඉන්න වෙන්නේ රිදිසා. නේද? රිදි රිදි ඉන්න වෙන්නේ. එහෙනම් ඒක මට කොහොමත්ම හරියන්නේ නැහැ. ඒක ඒක හරියන ක්‍රමවේදයක් නෙවෙයි. එහෙනම් මම දැනගන්න ඕන අනුන්ගේ වැරදි වලට අනුන්ගේ ක්‍රියාවලට අනුන්ගේ වචන වලට මගේ සිත රිදෙන්නේ නැති විදිහට සිත සකස් කරගන්න සිත සකස් කරගන්න මම දක්ෂ වෙන්න ඕනේ. නැත්තම් මට හැමදාම හිතට ඉදිරිදී ඉන්න වෙයි. හැබැයි මේක ඉතා සත්‍යවාදී වෙන්න ඕනේ ධර්මානුකූල විග්‍රහයක් කරගන්න ඕනේ. ඊළඟට ඔතෙන්ටම එකතු කරන්න පුළුවන් තව දෙයක් තමයි ඒක කරගද්දී නච පුද්දං සමාචරේ කිංචේන විඤ්ඤූපරේ උපදෙය්‍යුම් කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නොකල යුතු දේ නොකල යුතු දේ කරන්න ඕන දේවල් කියලා සක්කෝජුත සූජුත සෝචෝචස්ස මුදුවන්තිමානී කියලා දේශනා කරා ඒ විදිහට නිවන් දකින්න කල යුතු දේ ගැන නොකල යුතු දේ ගැන දේශනා කරේ එකයි විඤ්ඤෝහි පුද්ගලයන් විසින් ගරහන උපවාදයට ලක් කරන කිසිවක් කරන්නේ නැහැ පුංචි දෙයක්වත් නච කුද්දං සමාචරේකින් කියන විඤ්ඤූ පරිපෝදෙය. එහෙනම් මම නොකල යුත්තේ කවුරු කියන ඒවද? විඤ්ඤූහි පුද්ගලයෝ මට කරන්න එපා කියලා. ඒ කියන්නේ නුවණ තියෙන ඒ නුවණ තියෙන කියලා කියන්නේ උතන ධර්මඥානය තියෙන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා බහුසුත පුද්ගලයන් ඒ කියන්නේ ධර්මඥාණයෙන් ධර්මය ධර්මයෙන් විසඳන්න පුළුවන් යමක් විසඳන්න පුළුවන් ධර්මානුකූල චින්තනයක් තියෙන ධර්මයට අනුව සිතන පුද්ගලයින් කියනවා නම් මෙන්න මේ දේ කරන්න එපා කියලා ඒ කට්ටිය ඒ කට්ටියගේ ගැරහුමට ලක් වෙන කිසිවක් මම කරන්නේ නැහැ. ඒක ධර්මානුකූල නැති මිනිස්සු ගැරහැව්වාට මට අදාළ නෑ. ඒ කියන්නේ ගරහන කෙනා ධර්මානුකූලක තේරුම අනිත් පැත්තට ගත්තොත් මට ගරහන, මට බනින, මට අපවාද කරන කෙනා ධර්මානුකූලද කියලා මම විමසලා බලන්න ඕනේ. ධර්මානුකූලද කියලා මම විමසා බලන්න ඕනේ. එහෙමනම් තමයි මම ඒක බාර ගන්න ඕනේ. එයා ඒ කියන්නේ මිනිස්සුන්ට කැමති කැමති විදිහට මිනිස්සු අදහස් දක්වනවා. නේද? මේ රටේ පේනව නේද? ඇත්තටම සමහර අයගේ බොහෝ හොඳ දේවල් වලට කරන විවේචන ඕන තරම් තියෙනවා. බොහෝ හොඳ දේවල් වලට කරන විවේචන තියෙනවා. ඒ විවේචනයන් පිළිගත යුතු නැහැ. ඒවා ධර්මානුකූල නෑ. ලෝකයේ සත්‍යයක් තියෙනවා නම් ඒක තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල. එහෙනම් ඒ ධර්මයට පටහැන්නම් අපි බොහොම බය වෙන්න ඕන වැඩ කටයුතු කරන්න. ධර්මයට පටහැන්නේ නැත්නම් ඕනම ආකාරයකින් කටයුතු කරන්න බය වෙන්න දෙයක් නැහැ. ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොටම ගැළපෙන විදිහට ජීවත් වෙන්න පුළුවන්. ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොටම ගැළපෙන විදිහට ජීවත් වෙන්න උනොත් වෙන්නේ අර බෝරුවා කරේ තියාගෙන ගිය තාත්තරජිකට එක දේ තමයි. එහෙමයි සල්ලාස්. ප්‍රතිවේක්ෂා වැඩසටහනට ඔබට ඔබට පැන නගින දහම් ගැටලු පිළිබඳව යොමු කරන්න පුළුවන්. මේ සඳහා ඔබ කළ යුත්තේ නිෂ්පාදක ප්‍රතිවේක්ෂා වැඩසටහන බෞද්ධ ආමාත්‍යාලය ආර්.ජී. සේනානායක මාවත කොළඹ 7 අපේ ලිපිණයට ඔබේ ගැටලු ප්‍රශ්න යොමු කරන්න. ඒ වගේම තමයි ප්‍රතිවේක්ෂා වැඩසටහනට බෞද්ධ ගුවන්විදුලියේ ප්‍රචාරය වන ප්‍රතිවේක්ෂා වැඩසටහන සඳහා ඔබගේ බැතිබර දායකත්වයෙන් කටයුතු කරන්නට පුළුවන්. ඒ සඳහා කතා කරන්න අපේ දුරකථන අංකයට 0114 374 693 දුරකථන අංකය 0114 374 693 දුරකථන අංකයට ඇමතීමෙන් බෞද්ධ ගුවන්විදුලියේ ප්‍රචාරය වන ප්‍රතිවේක්ෂා වැඩසටහනට ඔබ වගේ බැතිබර පිනැති දායකත්වය ගැන කටයුතු කරන්නට පුළුවන්. ඒ වගේම තමයි ප්‍රතිවේක්ෂා වැඩසටහනට ඔබගේ ඔබගේ දායකත්වය ගෙන කටයුතු කරන්නට කොළඹ හත ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානයට පැමිණෙන්නට පුළුවන්. ඒ සඳහා සතිය දින හත පුරාවටම ඔබ වෙනුවෙන් අපේ බෞද්ධ සමාජාචාලයේ කාර්යාලය විවෘතයි. ඉතින් මේ පිළිබඳව සිහිපත් කරමින් මීළඟ ප්‍රශ්නයේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් විමසන්නට මේ සූදානම. උද්දං අදෝච තිරියංච ආදී ලෙස මෙම සූත්‍රයේ සඳහන් ආකාරයට සතර ඉරියව්වේදීම මෛත්‍රී වඩන්න වැඩිම යන්නේහි ප්‍රායෝගික භාවිතය කුමක්ද? ඒ පිළිබඳව අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ දැන් ඔබට පහදා දෙවි. උඩ දිශාව, යට දිශාව, හරස් දිශාව ආදී වශයෙන් මේ සූත්‍රයේ තියෙනවා සතර ඉරියව්වේදීම මෛත්‍රිය වැඩි යුතු බව ඒ ධාත ධර්ම වල තියෙනවා තිත්තං චරං විසින්නවා සයනවා ආදි වශයෙන් තියෙනවා මේ උඩ දිශාව යට දිශාව මේ විදිහට හැම පැත්තටම සතර ඉරියව්වේදීම කියලා සඳහන් වෙනවා. එතකොට දැන් මේ පිළිබඳව තමයි අපි දැනගන්න ඕනේ සතර ඉරියව්වෙන් ඇර ඉරියව්වක් අපිට තියෙනවද? ඒ කියන්නේ සතර ඉරියව්වෙන් ඇර ඉරියව් සතර ඉරියව්වේ මධ්‍යස්ථ ඉරියව් තියෙනවා නේද? හිටගෙන ඉඳගෙන ඇවිදින්මින් සහ නිදාගෙන. දැන් නිදාගෙන ඉන්න කෙනා නැගිටිමින් ඉන්න වෙලාව. ඒ වෙලාවේ මේ වගේ ඉරියව් වලින් වැඩ තියනවද සාමාන්‍යයෙන්? නෑ නේද? ඒ කියන්නේ අපි සාමාන්‍ය ජීවිතය ගත කරන හැම වෙලාවකම වාගේ ඉන්නේ සතර ඉරියව් වල. එතකොට සතර ඉරියව් වල මේ උඩ උඩ යට දිසා උද්දන් අදුත තිරියංච ආදි වශයෙන් අපි කොහොමද සතර ඉරියව් වල මේ මෛත්‍රී පතරමක ප්‍රායෝගිකව කියන්නේ අහන්නේ. මේක ප්‍රායෝගික හැම වෙලෙම මෛත්‍රී ඒකේ තේරුම ජීවිතේ හැම වෙලෙම දකින අය කෙරෙහි අහන අය කෙරෙහි ඊළඟට අරමුණු වෙන අය කෙරෙහි අපිට අපිට මිනිසුන් අරමුණු වෙන්නේ දකිනකොට අහනකොට ඇඟේ හැප්පුණොත් නේද එතකොට ඒ වගේ තැන්වලදී රූපවාහිනී බලනකොට ඉඳගෙන ඉන්නේ ඒක ඉඳියන්නේ ඉඳගෙන ඉඳියම මම මෛත්‍රියෙන් ඉන්න ඕනේ රූපවාහිනී බලනකොට පාර්ලිමේන්තුව පෙන්නනවා හරි පෙන්නකොට මෛත්‍රියෙන් සිටිය හැකිද නේද විශේෂයෙන් මම මේක අහන්නේ අම්මලාගෙන් නෙවෙයි වැඩිපුර අහන්නේ තාත්තලාගෙන් <laughs> නේද එතකොට මේ එහෙම අමාරු නම් වැරදි කරන්නේ කවුරක්වත් රිදෙන්නේ කාටවත් ඔව් අපි මේ දවස්වල හරියට ඔය පාර්ලිමේන්තුව කියන වචනේ කියන්නේ මේ අයට දැනෙන්න කොහෙන් හරි ආරංචියේ හාමුදුරුවෝ හරියට පාර්ලිමේන්තුව ගැන කියලා නින්දා කරනවා කියලා නින්දා කරන ඉස්සර වගේ නෙවෙයි රටේ මිනිස්සු පාර්ලිමේන්තුව කියලා නින්දා කරනවා ඇයි නින්දා කරන්නේ නින්දා වෙන වැඩ කරන නිසා. එහෙම නැත්නම් ඒක හොඳ නෑ. එහෙම නින්දා කරේ නැත්නම් හොඳ නෑ. එතකොට නිවට වෙනවා. වැරද්ද දැක නිස්සද්දව ඉඳීම හොඳ නෑ. ඒක නිවටකමක්. ඒක තවත් වැරදි කරන්නවුන්ට කරන එතකොට අපි කල්යාණ මිත්‍ර සංගමයක් විදිහට වැරද්ද පෙන්වා දිය යුතුව තියෙනවා. එහෙමයි. ඒ සඳහා තමයි අත්‍තරම ජනවාරි 26 ඔය කල්නි විහාරස්ථානයේදී අපි සූදානම් කරලා තියෙන වැඩසටහන තියෙන්නේ වරද්ද පෙන්වා දීම සඳහා. ධර්මානුකූලව වැරද්ද පෙන්වා දිය යුතුව තියෙනවා රටට. එහෙම කරන්න ඕනේ. හරිද? අපි බෞද්ධයෝ අවදියෙන් ඉන්නේ. නේද? අපි මේ ගෙවල් වලට වෙලා නිදාගෙන නෙවෙයි හිටියේ. ඉන්නේත් නිදාගෙන නෙවෙයි. ඔය රට හැමදාම එහෙම බෞද්ධයෙන් රවට්ටන්න පුළුවන්කමක් නැහැ. හරි. පෙළ ගැහෙන්න ඕන කෙනෙකුට අවස්ථාවක් තියෙනවා. නැවත නිවැරදි වෙලා එන්න. කියලා කියන්න බෞද්ධ අභිමානයක් අපිට තියෙන්න ඕනේ. ඉතින් ඒකින්ද අන්න ඒ වගේ තත්යකටපත් වෙන්න ඕනේ අපි කොහොම නමුත් අහපු ප්‍රශ්නෙට මම ආපහු සරයක් කරනවා. මේ තරහා කියන එක නැති කර ගැනීම සඳහා මොකද කරන්නේ හැම ඉරියව්වකම කොහොමද මම මෛත්‍රියෙන් කටයුතු කරන්නේ කියලා මේක ගැඹුරු ප්‍රශ්නයක් මේක ටිකක් වෙලා ගන්න වෙන කාරණාවක් ගත යුතුව තියෙනවා මොකද මෙතන තමයි මේක තියෙන ප්‍රායෝගිකත්වය ඇත්තටම ප්‍රායෝගිකම ගැටලුව තමයි මේ මගෙන් විමසන්නේ උද්දං අදෝෂ තිරියන්ත ආදි වශයෙන් තියෙන සතර ඉරියව්වේදීම නේද උඩ යත දිසා ආදීන සතර ඉරියව්වේදීම කොහොමද මෛත්‍රිය වඩන්නේ කියලා හොඳයි. දැන් එහෙමනම් මේකෙන් අපිට ගම්මේ උනේ හැම නිමේෂයකම අපේ සිතේ මෛත්‍රිය තියෙන්න ඕන කියලා. මේක ප්‍රායෝගිකද? කියලා අහුවොත් බොහොම අමාරුයි මේක ප්‍රායෝගිකයි කියලා කියන්න. ඒක ටිකක් අපහසු කාරණාවක් වෙනවා. කොහොමද මේ தත්ත්වයට අපිපත් වෙන්නේ? මේකට අපි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. මෛත්‍රියයි ආදරයයි අතර තියෙන වෙනස කුමක්ද කියලා පොඩ්ඩක් බලුවොත් අපිට හොයාගන්න පුළුවන්. ඔය සූත්‍ර දේශනාවෙම තියෙන එක කාරණාවකින් අපි ඔය කලින් කතා කරපු කාරණාවකින් මේ දෙකේ වෙනස හොයාගන්න පුළුවන්. හරිද? එතනින්ම පුළුවන් අපිට මේක මේකට ප්‍රවේශයක් ගන්න. ආදරය එක පුද්ගලයෙකුට හෝ දෙන්නෙකුට කේන්ද්‍රගතයි. නේද? එක තැනකට කේන්ද්‍රගතයි. නේද? මෛත්‍රිය හැමතැනම මේක ඒක අප්‍රමඤ්ඤ චෛතසිකයක් කියලා කියනවා. ඒක අප්‍රමාණව මිනිසුන් කෙරෙහි විහිදුවන එකක්. එහෙනම් මෛත්‍රිය එක කේන්ද්‍රයකට යන්නේ මේ මොකද්ද? ආදරය එක කේන්ද්‍රයකට යන්නේ මෛත්‍රිය එක තැනක ඉඳලා හැමතැනටම විසිරෙන එක. කොහොමද මේ වෙනස සිද්ධ විය යුත්තේ? අපි හැම කෙනෙකුටම තියෙන දුක් ගැන අපි මෛත්‍රී භාවනාව ගැන කතා කරා. දුක් ගැන බොහෝ වශයෙන් විමසලා දුක් ගැන බොහෝ වශයෙන් විමසලා විමසලා එක එක පුද්ගලයන්ට තියෙන තත්වයන් විමසලා ඒවා මට ආදේශ කරගෙන මට යම් ඡේද අන් අයටත් ඒ වගේමයි කියන සිතුවිලි උපදවාගෙන මට තරහ يعني දැන් අපි තරහක් කියන එක ඇති වුනහම ප්‍රාර්ථනා කරන જાති දෙකක් තියෙනවනේ. එකක් තමයි මට තරහ ගියහම මම මිනිස්සුන්ට ප්‍රාර්ථනා කරන්නේ කායික දුක් ලැබේවා මානසික දුක් ලැබේවා කියලා. අපි තරහ මිනිස්සුන්ට ප්‍රාර්ථනා කරන්නේ එහෙමනේ. නේද? ඒ කියන්නේ අත් කැඩේවා, කකුල් කැඩේවා, බෙල්ල කැඩේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනව නේද? අපි කියනවා නෑ කියලා. හැම වෙලේම ඕක ඇහුවොත් ඔක්කොම ලගේ නෑ නෑ අපි නෑ හාමුදුරුවෝ වෙන්න හිටිනවා. හරිද? එතකොට නමුත් ඒ වුණාට අපි හිතමු හැන්දෑවක ඇවිල්ලා අපේ තාත්තට කවුරු හරි බැනලා ගියා. නිර්පරාද බැනලා ගියා. උදේ මාරංචි වෙනවා එයා බයිසිකලෙන් වැටලා අතක් කැඩලා කියලා. මොකද කියන්නේ? හොඳ වැඩේ කියලා කියනවා. ඔහොමමයි වෙන්න ඕනේ කියලා. ඔහොමමයි වෙන්න ඕනේ කියලා කියන එක අතක් නෙවෙයි දෙකම කැඩෙන්නත් ඉඳාන්. ඒකවල එහෙනම් එහෙම ප්‍රාර්ථනා තියෙනවා කියලා. ඒ කියන්නේ ඒ තරහේ හැටි තරහා ගියාම කෙනෙකුට දුක් ප්‍රාර්ථනා කරනවා. දුක් ලැබෙන ක්‍රම දෙකයි තියෙන්නේ කායික සහ මානසික. අන්න ඒ දුක් ප්‍රාර්ථනා කරන ප්‍රාර්ථනා කෙරෙනවා. එතකොට ඒ දුක්වල තියෙන ප්‍රබලත්වය සංවේදීව අපේ මනසට දැවුනොත් කකුලක් කැඩෙනවා කියන එකේ මේ කියපු කාගේ හරි කියපු වචනයකට දඬුවම විදිහට කකුලක් කැඩෙනවා කියන එකයි අපි ප්‍රාර්ථනා කරේ කකුලක් කැඩුන කෙනෙකුට තියෙන දුක මාස ගාණක් මේක කැඩිච්ච වෙලාවෙ ඉඳන් විඳින දුක ඇතුළාන්තයෙන් එන කැක්කුම නවතින්නේ නැති හැටි ඊළඟට මේවා හදන්න පත්තු බඳිනකොට ආපහු ඒවා නිවැරදිව සකස් කරනකොට හැදෙනකන් රෑයිලි වෙනකන් කකියන දේවල් ඒ ඔක්කොම ගැන බලනකොට අන්තිමට ඒවා හොඳට සංවේදීව මෙනෙහි කරොත් හිතෙනවා මට අම්මෝ හතුරෙකුටවත් මෙහෙම නම් වෙන්න එපා නේද මට මගේ කකුලක් කැඩීම පිළිබඳ කවදාකවත් ප්‍රාර්ථනාවක් එනවද මගේ කකුල කැඩේවා කියලා කවදාකවත් ප්‍රාර්ථනාවක් එන්නේ අන්න ඒ වගේ අන් අය කෙරෙහි එවැනි ප්‍රාර්ථනාවක් එන්නේ නැති තත්ත්වෙට මගේ හිත හදන්න නම් අරක සංවේදීව මෙනෙහි කරන්න. එතකොට අපිට මානසික දුක්කුත් එහෙමයි. නේද? මානසික දුක් ගැන අපි හොඳට දන්නවා. නේද? අධික මානසික දුකක් ඇති වුනහම මම හැමදාම මතක් කරන්නේ අධික මානසික දුකක් ඇති වුනහම කොහොමද තත්ත්වේ? එක දවසක් හරි නිින්ද යන්නේ නැතුව හිටියා නම් මතක ඇති. නේද? මොනවා හරි මානසික දුකක් ඇතිලා මරණයක් හමු වේ හෝ ප්‍රියංගෙන් වෙන්නීමක් හින්දා හෝ උදේ ඉඳන් හැන්දෑ වෙනකම් මේ සීතල පොළොව ගිනියම් වෙච්ච පොළොවක් වගේ. මේ හමන සීතල සුළඟ ගිනිහුලන් හමනවා වගේ. මම මොකටද මේ ලෝකේ ඉන්නේ වගේ අදහසක්. නේද? ඒ ඒ අතුලාන්තයෙන් එන දැරීම දරා එන වේදනාව දරා බැරුව මහා විශාල ගිනි ගොඩක ඉන්නවා වගේ ඉඳිලා. ඉතින් ඒක මතක නම් ඒවා සංවේදීව මෙනෙහි කරනවා නම් අද මේ ලෝකේ මේ මොහොත වෙනකොටත් ප්‍රියංගෙන් වෙන්නීම හින්දා අසාධාරණ හින්දා නොයේකුත් ජාති ජරා ආදී නොයේකුත් ව්‍යසනයන්ගෙන් පීඩාව විඳලා අතුලාන්ත ගිනිගනිමින් ඉන්න කී දෙනෙක් මානසික දුක් පීඩාවල ඉන්නවද? ඒතර මගේ ළඟ කවදාකවත් ප්‍රාර්ථනාවක් නැහැ මට කායික දුක් ලැබේවා මානසික දුක් ලැබේවා කියලා. මා මෙන්ම ලොවේහි කිසිවෙකුට අනේකනම් වෙන්න එපා ඔය කන්නම සූත්‍රයේ තියෙන සමහර දේවල් වලට ඒවා ඇහෙනකොටත් නිකන් අර ඇහැට පොඩ්ඩක් කඳුලක් වුණ දේවල් කීපයක් තියෙනවා. ඒ තමයි අර දෙදෙනෙක් දෙදෙනෙක් අතරවක්වත් වචනයක් නේද? විහාරෝසනා පටිග සංඥා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය. නේද? අඤ්ඤමඤ්ඤ වශයෙන් දුකක් ඇති වෙන්න එපා. අනුන් උනුන් උනුන් අතරවත් දුකක් ඇති වෙන්න එපා. නේද? එතකොට අපේ ළඟ මහා ප්‍රාර්ථනාවක් මේ හැදෙන්නේ. උනුන් උනුන් ළඟවත් දුකක් ඇති වෙන්න එපා. හරිද? මේ ලෝකයේ තියෙන දුක්ඛන්දරාව දැක්කහම නේද? තිරිසන් සත්වයෝ පාව වෙලාවකට රණ්ඩු වෙවි කොච්චර කොච්චර දුක් සහගත ඊළාට දෙන්නෙක් දෙන්නෙක් අතර නොයේකුත් ආකාරයේ දරා ගන්න බැරි වචන කියා ගන්න අවස්ථා හිතලා බලන්න මේ අපේ කවින් මහත්මයා එහෙම බහිම්බස් වීම වුණාට පස්සේ මට මතකයි ඉස්සරහ මගේ ළඟට එක්කෙනෙක් ආවා කඩුවකින් කෙනෙකුට කොටලා මේ මැරෙන්න නෙවෙයි වෙන මොකක්වත් නෙවෙයි මේ පොඩි මේ gedara ඉන්න සත්තු පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙලා එහා එහා පැත්තේ ඉන්න gedara කෙනාට කඩුවකින් කොටලා පන්සලට ආවා. මෙයා ඇවිල්ලා කතා කරන මේ කොටපු කෙනා ඇවිල්ලා ඉන්නේ දැන් මේ. හරිද? මේ මේවා බෙවුලනවා. මොකද අර පැත්තේ ඉතින් හොඳට බැනලා ඒක වෙලා තියෙන්නේ. කඩුව අරන් ගිහිල්ලා තියෙන්නේ කොටන්න නෙවෙයි. හරිද? අර පෙන්වන්න බය කරන්න. නමුත් මේ අන්තිමට උනේ මෙහෙම එකක්. දැන් ඉතින් මේ මේවා ගැහෙනවා. ගැහෙනවා මස් හිටන් ගැහෙනවා මේ කතා කරගෙන. එවැනි වේදනාවල් තියාගෙන රෑ එළි වෙනකන් ජීවත් වෙන, ගිනි තියාගෙන ජීවත් වෙන අය කොයිතරම්නම් ඉන්නවද? ඉතින් මේවා තියා හොඳට සංවේදීව බැලුවොත් අපිට එක ශනයක ওই කර්ණිමිත සූත්‍රය සජ්ජායනා කරන වෙලාවේ විහාරෝසනා පටික සංඥා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය කියනකොට හොඳට දැනෙන්න ඕනේ මේ වගේ කිසිවෙකුට කිසිවෙක් වෛර නොකිරේවා නේද ඒවා ඒතරම් නෙවෙයි පටික සංඥාවක්වත් වැරදි වචනයක්වත් ඇති නොවේවා කියලා ප්‍රාර්ථනාවක් අපේ තුල ඇති වෙන්නේ අර වගේ දුක් පීඩා හොඳට දැනුණාම. එතකොට ඒ හැඟීම අපි පුළුවන් තරම් වර්ධනය කරනකොට අර අපි ගොඩක් ආදරය කරන කෙනෙකුට වගේ ලෝකය ගැනම ආදරයක් ඇති වෙනවා. ලෝකය ගැනම ආදරයක් ඇති වෙනවා කියලා කියන්නේ අනේ මේ මිනිස්සු අසරණයි. හරි දන්නවද? මම කතා කරපු තැනට ආයෙ එනවා නරකක් කතා කරන්න යනව නෙවෙයි. බාහිර පරිසරයෙන් අවශ්‍ය කරන ගුණාත්මක සංවර්ධනය සිද්ධ නොවිච්ච හින්දා පාර්ලිමේන්තුව පුරාලන්නේ. එහෙනම් ප්‍රවෘත්ති නොබලා ඉන්න ඕනේ නැහැ අපේ තාත්තලා. බලන්න පුළුවන්. බලන ගමන් කල්පනා කරන්න මෙතන තියෙන්නේ පාර්ලිමේන්තුව විතරක් නෙවෙයි උණුණුන් උණුන් පුරාලන්නේ. නේද? ඕන තැනක දෙන්නෙක් පොරාල්ලන්නේ ඒ කට්ටියගේ තුල මානසික සංවර්ධනයට අවශ්‍ය කරන මඟ පෙන්වීම පුංචි කාලේ නම් නොලැබිච්ච හින්දා. ඒකින්ද මෙයාලා රත් වෙලා ඉන්නේ. මෙයාලා මත් වෙලා ඉන්නේ. මෙයාලා දැවෙනවා. මෙයාලා පිච්චෙනවා. අද මේ වෙනකොට ඒ වගේ වාද ભેද ඇති කරගත්ත අය කොයි තරම්නම් පිච්චීමක් දැවීමක් තියාගෙන ජීවත් වෙන්නේ. ඒ දැවිල්ල පිච්චිල්ල දරා ගන්න බැරුව එයාලට විසඳුමක් නැති හින්දා අනිත් අය යකට පයින්නේ. තව කෙනෙකුට කොටන්න යන්නේ. මං කිව්වේ දැන් අර කඩුව අරන් ගෙන ගියේ එක කොටන්න ගියේ කෙනෙක් නෑ. ඇවිල්ලා මේ පස්සත්තාව වෙන්නේ මගේ ළඟට ඇවිල්ලා. මේ මොහොත දරා ගන්න බෑ. එහෙනම් ඒක ලොකු අසරණකමක්. අන්න ඒ විදිහට මේ රටේ තියෙන තමන්ගේ මනසේ තියෙන දේවල් පිළිබඳව ඒ සත්‍ය తත්වයන් තේරුම් ගත්ත කෙනෙකුට ඕනම කෙනෙකුට මෛත්‍රියක් හදාගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඇත්ත තේරුම් ගන්නකොට. එතකොට එවැනි මෛත්‍රියකින් පෝෂණය කරගත්තොත් මම අර ප්‍රායෝගික ප්‍රශ්නෙට එන්න යන්නේ. මම මෙහෙම ඇහුවොත් දැඩි සාමාන්‍ය ආදරයක් තියෙනවා නම් කෙනෙකුට යාව හැම වෙලෙම මතක් වෙනවද? නෑ. නේද? ආදරය කියන හැඟීම එන්න එන්න එන්න එන්න එන්න වර්ධනය වෙන්නේ මොනවා කරන්න ගිහිල්ලාද? ආශ්‍රය කරලා මෙනෙහි කරලා. කෙනෙක් කෙරෙහි ආදරයෙන් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ආදරය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ආදරය කියන හැඟීම ගොඩාක් ප්‍රබල වුණාට පස්සේ හැම වෙලාවෙම මතක් වෙන ගානට එනවද නැද්ද? මතක් නොවන වෙලාවක් නැති තරම් නේද? අන්න එනම් ඔන්න කෙනෙකුට අපි දැඩි ආදරයක් කරනවා නම් තිට්ටං චරං මිසින්නවා සයනවා කියන ඉරියව් හතරදීම ආදරේ තියෙනවා දැන්. මොකද කියන්නේ? ඔන්න අපි අපි තුලින්ම විසඳුමක් හොයාගන්න යන්නේ. දැන් තිට්ටං චරං සයනවා ආදි වශයෙන් තියෙන හැම මොහොතකම හැම ඉරියව්වෙම තියෙන හැඟීම උද්දං අදෝත චිරියන්ත අසම්භාදං අවේරං අසපත්තං කියන ඔය අහපු ප්‍රශ්නේ අර විදිහට පැතුරුවොත් අර විදිහට හැමෝ ගැනම හිතුවොත් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් මෙනෙහි කළා මෛත්‍රිය උපදවා ගත්තොත් හැම නිමේෂයකම මෛත්‍රී හැඟීම ලෝකෙටම ආදරෙන් හැම වෙලෙම ඉන්නවා ලෝකෙටම ආදරෙන් හැම වෙලෙම ඉන්න එකේ ලස්සන ජීවිතය ගැන දන්නවද මම නිකන් අහනවා අම්මේ දරුවෙක් දකින්නකොට දුකයිද සන්තෝෂයිද අම්මෙක් දරුවෙක් එක්ක ඉන්නකොට එයාට සුවයක්ද නැද්ද තියෙන්නේ? සුවයක්. හරි. ඒක ලෝකෙම දරුවෝ වගේ නා. ලෝකෙම දකිනකොට හදවත පිරිලා වාගේ. හරිද? ඒක බැඳීමක් නෙවෙයි. හරිද? මිනිස්සු දකිනකොට අනේ මේ වාසනාවන්ත මිනිස්සු මේ තිරිසන් සත්තු වෙලා නැතුව මිනිස්සු වෙලා ඉපදිලා තියෙනවා. හ්ම්. ඒ වගේ ඕනම අම්මෙක් දකිනකොට අනේ මේ හැම අම්මා කෙනෙක්ම හැම අම්මා කෙනෙක්ම නේද? අපේ අම්මා වගේ ආදරයෙන් දරුවෝ හදපු. මේ ළඟදි මම කරලා ලස්සන කතාවක් හොය ඒක කියලා මම මේ කතාව ඉවර ගන්න දැන් මගේ උත්තරය කරලා කියලා ඉවරලා තියෙන්නේ. ඒක පුද්ගලයෙක් තරුණයන් පිරිසකට අවවාදයක් දෙනවා. එකිනෙකාට ගෞරව කරන විදිහ ගැන. එහෙම. හරි. මේ අවවාදය තුළ මෙන්න මෙහෙම කතාවක් කියන මම අහගෙන මට පොඩ්ඩක් ඒකට ගැස්සුණා. මමත් ඒක පාවිච්චි කරලා ඊට පස්සේ වෙන වෙලාවක අපි හැමෝම අම්මාවරුන්ගේ පුතු මේ ලොකු මහත්තයෙක් තමන්ගේ ගෝලය ටිකට කියන්නේ එකිනෙකාට ගෞරව කළ ගෞරව කළ ජීවත් වෙන්න කියලා. අපි හැමෝම අම්මාවරුන්ගේ පුතු. එතකොට කවුරු නැතත් මේ හැම පුතෙක් ගැනම වටිනාකම ඒ අම්මට තියෙනවා. ඔයාට එහා පැත්තේ ඉන්න කෙනා වටින්නේ නැතුණාට එයාගේ අම්මට වටිනවා. එහා පැත්තේ ඉන්න කෙනාට ඔයා වටින්නේ නැතුණාට එයාගේ අම්මට එයා වටිනවා. හරි. ඒකින්දා හැම කෙනෙකුම ගෞරව කරන්න කියලා. අපේ අම්මට මාව වටිනා වගේ තමයි ඒ අම්මට මෙයා වටින මෙයා වටින කෙනෙක්. මෙයා නොවටින කෙනෙක් නෙවෙයි. එහෙනම් වටින කෙනෙක් කියලා ගෞරව කරන්න. බලන්න හිතන්න පුළුවන් දේවල් කොච්චර තියෙනවද? අපි හිතන විදිහ අනුව තමයි නේද අපේ සිත්වල දේශය ආදී හටගන්නේ. ඒකින්ද මෛත්‍රිය මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා කටයුතු කරොත් හැම නිමේෂයකම ලෝකය කෙරෙහි මෛත්‍රියෙන් වාසය කරන්න අපිට අවශ්‍ය කරන தත්ත්වය අපේ මනස තුළින් ප්‍රායෝගිකව සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. උත්තරේ නම් ටිකක් දිගයි. නමුත් දිය යුතුයි ප්‍රශ්නය දිග උත්තරයක් දිය යුතු ප්‍රශ්නයක්. ඒක ප්‍රශ්නේ. ඔබත් මම නොහිතන පැතිකඩ කෙනොයි අපේ ස්වාමින් වහන්සේ මේ අපි අහන ප්‍රශ්න වලට උත්තර සපයන්නේ. ඉතින් ඔබ මම හිතන්නේ මේ දෙයට මේ දේ ලබා දෙයි කියලා. ඒත් බලන්න අපේ ස්වාමින් වහන්සේ මේ ප්‍රශ්න සඳහා ඊටමත් හරවත් ලෙස ඊටමත් නිර්වෘල් පැහැදිලි ලෙස අපට මේ දේ පිළිබඳව පැහැදිලි කර දෙනවා. අපේ ස්වාමීන් වහන්සේ අපිට ලැබී තිබෙන කාලයත් එක්ක අපි තවත් ප්‍රශ්න කිහිපයක් ඔබ වහන්සේගෙන් අහන්නට තියෙනවා. ඒ නිසා ඊළඟ ප්‍රශ්නය සඳහා යොමු වෙන්නම්. දිනකට එක්වරක් කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කිරීම ප්‍රත්‍යවේක්ෂාවක් බවට පත්වන ආකාරය තවදුරටත් විස්තර කර දෙන්න කියලා ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. ඔව්. අපේ තුන්වෙනි ක්‍රියාකාරකම විදිහට දවසක දවසේ කරන තුන්වෙනි ක්‍රියාකාරකම විදිහට කර්ණිමත් සූත්‍රය සජ්ජායනා කරන්න ඕනේ කියලායි අපි තීරණය කරගෙන තියෙන්නේ. ඊයේ දවසේ අපිට එළි වුණා ඒක බුදුරජාණන් වහන්සේ අනුදැනුවදාලා දෙයක් දිනකට එකවරක් කර්ණිමත් දිනකට දෙවරක් රහතන් වහන්සේලාටමයි මේ අවවාදය දුන්නේ දිනකට දෙවරක් සියලු ශ්‍රාවකයන්ට අවවාද කරා කියලා කර්මයේ සූත්‍රය සජ්ජායනා කරනවා කියලා. එතකොට මේ සජ්ජායනා කිරීම අර්ථපටිසංවේදීව ධම්මපටිසංවේදීව වෙන්න ඕනේ. මේක කීප වතාවක් කියවුණත් තවදුරටත් පැහැදිලි කරන්නයි මේ සූදානම් වෙන්නේ. මේක ඊටාම ගැඹුරු කාරණාවක් වෙන්න ඕනේ. දැන් අර කලින් කතා වුණා වගේ අපි සක්කෝ කියනකොට උජූච කියනකොට සූජූච කියනකොට එතකොට සුවච කියනකොට සක්කෝජ සූජ සුවචෝ චස්ස මුදු අනතිමානී සන්තුෂ්කෝච සුබරෝච අපකිච්ච ආදි වශයෙන් මේ වචන කියවෙනවා දැන් මේ සූත්‍රයේ ඊළඟට දැන් අර ඉස්සර කිව්වා වගේ නච කුද්දං සමාචරේ කිංචන විඤ්ඤුකරේ කියලා කියනවා. එතකොට ඊළඟට මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ කියනකොට මතක් වෙන්න ඕනේ නේද අම්මා කෙනෙක් නේද යහපත් අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙකුට තියෙන ආදරය, මෛත්‍රිය වගේ මාතය තනියම පුතන් ආයසාය ඒක පුතුමන් ලකේ ඒවම්පි සබ්බ භූතේසු. මාන සම්භාවයේ අපරිමාණ. මේ ලෝකේ ඉන්න සියලු සත්වයන් කෙරෙහි එවැනි අදහසක් පතුරවන්න ඕන. දැන් ওই වචන ටික කියනකොට ඒ වචනත් එක්ක අපිට ප්‍රබල හැඟීම් උපදින්න ඕනේ. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච. මේ ඒ සාන්ත වූ නිර්වාණ පදයට ළඟා සඳහා කළ යුතු අත්ත කුසලයන් කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච සක්කෝ කියනකොට සක්්‍යතාවය ගැන ගොඩ කතා කරලා දැන් අපි මේ ගැන මේ අද මේ අවස්ථාව තමයි මේකට අවසාන වශයෙන් මේ කියන්නේ එහෙමනම් මේක අපි කියනකොට නැත්තම් සජ්ජායනා කරනකොට ඊට අදාළ හැඟීම නිවන් දැකීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේ තමයි මේ කියන්නේ මම. හරිද සක්කෝ කියන්නේ මට සක්‍රිය ගුණය තියෙනවද හැම වෙලෙම නිවන් දැකීම සඳහා කළ යුතු දේ කියනකොට සක්කෝ කියනට ඒ හැඟීම උජූච කියනට ඒ හැඟීම මේක හැමදාම හැමදාම මම මේ මොකද කරන්නේ පිරික්සනවා හැමදාම පිරික්සනවා නැවත නැවත පිරික්සීමක් වෙන්නේ මගේ ළඟ තියෙනවද කියලා නැත්තම් අපිට අපි ළඟ වර්ධනය කරගත යුතු ගුණයන් පිළිබඳව මතක් වෙන්නේ මාස ගානකට පස්සේ. හරිද? අපි මෙන්න මේ ගුණයන් වර්ධනය කරගත යුතුයි කියලා මතක් වෙන්නේ කාලයකට පස්සේ කාගෙන් හරි අහනකොට. ඒ නිසා දැන් දවසකට එක සැරයක් අපි වර්ධනය කරගත යුතු ගුණයන් ප්‍රත්‍යක්ෂා සමාජික විදිහට අපි මේකේ වර්ධනය කරගන්නවා. ඒක ඒකවල ප්‍රත්‍යක්ෂාවක් බවටපත් වෙන්නේ නැවත විවසා බැලීමක් සිද්ධ වෙනවා. අද මම කොච්චර වර්ධනය කරගෙනද? මම අද දවසේ කොච්චර සැලසුම් සහගතව කටයුතු කරාද? මං අද අනුන්ගේ කුණු කන්දල් මේකට එන්න දෙන්නේ නැතුව කොච්චර ලස්සනට ආවරණය කරගත්තද සක්කෝ කියනකොට ඒක මතක් වෙන්න ඕනේ. සත්ින්ද්‍රියෝච කියනකොට ඉන්ද්‍රිය සංවර වුණාද කියන මතක් වෙන්න ඕනේ. සන්තුෂ්කෝච කියලා කියනකොට ලද දෙයින් සතුටු වුණාද කියලා මතක් වෙන්න ඕනේ. කොච්චර දේවල් මගේ ගෙදරම තියෙනවද මට සතුටු වෙන්න පුළුවන් දේවල් නේද? නමුත් මම හැම වෙලෙම බලන්නේ වතුර වීදුරුව දැක්කහම බාගෙට පිරිච්ච වතුර වීදුරුවක් තියෙනවනේ හැම වෙලෙම අපි බලන්නේ අමාරුම දේවල් මේවා. හුඟාක් අය බලන්නේ ඒකේ බාගෙ දිහා නැති බාගෙ දිහා කට්ටිය කියන්නේ. භාගයක් අඩු වතුර වීදුරුවක්. භාගයක් අඩු වතුර වීදුරුවක් කියලා කියන්නේ. එයාට ඒ පේන්නේ මොකයි කියලා. අඩු කෑල්ල. තව කෙනෙක් මේක දිහා බලලා කියනවා භාගයක් පිරිච්ච වතුර විතරයි. එයාට පේන්නේ පිරිච්ච කෑල්ල. හරිද? එයා තමයි සන්තෝෂයෙන් ඉන්නේ. ධනාත්මක පැත්තයි ඍණාත්මක ධනාත්මක පැත්තයි ඍණාත්මක පැත්තයි. ඉතින් ඒ වගේ මේ මේ සන්තුෂ කෝච කියලා කියන්නේ එතන අපි ලද දෙයින් කොච්චර මම මේකට ඊයේ කිය උදාහරණයක් ආයෙ කියන්නද මේක මොකද දෙසරයක් තුන්සරයක් කියවෙන්න ඕනේ එහෙමයි. මගෙත් එක්ක යනවා එක රියදුරෙක්. එක මහත්මයෙක් යනවා මෙයාගේ වැඩේම මොකක්ද? හැම වෙලේම අපි යන වාහනයට වැඩිය හොඳ වාහන පෙන්න පෙන්න පෙන්න පෙන්න පෙන්න පෙන්න. කොහොමද? මේක කොහොමද? මේක කොහොමද? මෙහෙම ඒවා තමයි ඕන කියලා. මම ටිකක් බලන් හිටිය හිටිය හරියන්නේ නැහැ ඒ වෙලාවේ. මං කිව්වා අපේ මහත්තයා මෙහෙම වැඩක් කරමුද අපි? අපේ වාහනයට වැඩිය ඉතාලම අපහසුයෙන් යන පහසුකම් අඩු වාහන ඕන තරම් වටේ පේන්න තියෙනවා. මං කිව්වා අන්න අර වාහනේ දිහා පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ කොච්චර අමාරුද? හරිද? අරගෙන අය කොච්චර අමාරු යනවද? අරගෙන අයට කොච්චර අපහසුයක්ද? ඒකත් එක්ක සංසන්දනය කරන මේක. එහෙනම් මේක ගැන සතුටුයි යන්න පුළුවන් බෑද එතකොට? අපි හැම වෙලෙම අපිට ලැබිලා තියෙන දේ ගැන නේද? සතුටුසනොත් අපි හැම වෙලෙම සතුටුසේ ඉන්නවා. ඒක තමයි සතුටුස කෝච කියලා කිව්වේ මම ඒක උදාහරණයක් කිව්වේ. ඉතින් මේ වගේ අර ජීවිතයට එකතු කරගන්න ගුණාංග ටික මේ කර්ණියමත් සූත්‍රයේ තියෙන්නේ. එහි වටිනාකම කවින මහත්මයා මේ ධර්මයේ තියෙන වටිනාකම මගේ සිත සතුටෙන් තියා ගැනීම සඳහා කළ හැකි සියලුම දේ අවසාන වශයෙන් කවදාකවත් දුකක් ඇති නොවීම සඳහා දුක් ඇති වෙන එක කපලම දැමීම සඳහා කළ යුතු සියලු දේ අංශු මාත්‍රයක්වත් අඩුව නැතුව බුදුරජාන් වහන්සේගේ ධර්මය තුල තියෙනවා මම දන්නේ මට නම් පිස්සු හැදිලා වගේ ඉන්නේ. <laughs> එයි ඒ තරම් උද්දාමයකටපත් වෙන්න පුළුවන් අපිට ධර්මය තුල තියෙන මේ හාස්කම ධර්මය තුල තියෙන මේ වටිනාකම දැනුණොත් වෙන මේ ලෝකේ කිසිම දෙයක අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ධර්මය තුල තියෙන මේ ඇතුළ පිරිසුදු කරගෙන ඇතුළ සන්තෝෂයෙන් තියාගන්න තියෙන චින්තන විප්ලවය සිද්ධ කරන්න ඕන සියලු දේ දැනුනොත් කෙනෙකුට ඒක තුල උද්දාමයටපත් වෙනවා. එහෙම අපේ සයනස්. ලද දෙයින් සතුටු වෙන මිනිසුන් බවට අපිපත් වෙමු. අපිට ලැබිලා තියෙන මේ මිනිස්සත්කම, මනුෂ්‍යකම අපිට සතුටු වෙන්න පුළුවන්. මෙලවදීත් පරලවදීත් අපි සතුටු වෙන්න පුළුවන් අපිට මේ ලැබිලා තියෙන මනුස්සකමින්. ඉතින් අපේ හැමදෙරෝනේ මෙවැනි වටිනා සූත්‍ර ඇයි සමාජගත නොවන්නේ? මේ මහා විශ්වසනයක් වෙනවා මේව සමාජගත නොවුනොත්. ඉතින් මේ වටිනාකම් වලින් පිරිපුන් මේ සූත්‍ර සමාජගත කරන්නට අපි මොනවද කරන්න ඕනේ? ඒ පිළිබඳව අවසාන වශයෙන් ඔබ වහන්සේකින් දැනගන්නට කැමතියි. ඔව්. ඇයි මේවා මේ ආකාරයට සමාජගත වෙන්නේ නැත්තේ නේද? මිනිස්සු යම් දෙයක හුඟක් වෙලාවට මතු පිටින් ස්පර්ශ කරනවා. ඒකල ඒයින් ලබාගත හැකි දැන් කර්ණිමෙත් සූත්‍රයේම ගන්න ඍජුවම අපි තුල තියෙන මතය. දැන් මෙච්චර වටින සූත්‍ර ධර්මයක් කියන එක අපි කොච්චර වාර ගාන කර්ණිමෙත් සූත්‍රය සජ්ජායනා කරලා තියනවද? නේද? කොච්චර වාර ගාන කර්ණිමෙත් සූත්‍රය සජ්ජායනා කරලා තියනවද? නිකමට අපි මෙහි තියෙන වටිනාකම අපිට දැනුණාද? ඒ දැනුම් නැත්තේ අපි මේවා දැනුවත් කරන්නේ මොන වගේ දේවල් විදිහටද අමනුෂ්‍ය දෝෂයන් කරගන්න, gedara ආරක්ෂාව සඳහා දවසකට සැරයක් කියන්නේ. දැන් මේ වෙනකොට බොහෝ මාධ්‍ය ජාල පවා එක එක ගාථා ධර්මයන් හොයාගෙන උදේ පාන්දරෝව දාලා නිකන් ඇහෙන්න දානවා මේක ඇසීමෙන් ඊට පස්සේ කොළ බෙදලා දෙනවා සමහර මධ්‍යස්ථාන කොළ බෙදලා දෙනවා මේ මේ මේක දවසකට තුන් සැරයක් කියන්න ඔක්කොම හරියනවා අරක හරියනවා මේක හරියනවා කිය කිය මේ දැන් නම් අඩුයි අතරම පහුගිය කාලවල අර මේ ලාෆින් බුද්ධපවා තියාගෙන ඒකට මුදලක් දාලා තියන්න ඒ වගේ මහා අන්ධ විශ්වාසයෙන් කටයුතු කරන තත්යකට අපිව පසුගිය කාලවලපත් වුණා. අපේ මිනිස්සුත් ඒව ඉතාමත් මේ වැළඳ ගන්නවා. වැළඳ ගන්නවා. නමුත් ඇත්තටම අර ඔබතුමා කිව්වා වගේම අපේ නායක ස්වාමීන් වහන්සේට බොහෝ පුණ්‍ය අනුමෝදනා කරන්න ඕන. දැන් මේ වෙනකොට මේ ධර්මයේ ප්‍රචාරය වෙලාව මිනිස්සු තුළ මේවා බොහෝ වශයෙන් අඩුයි. එහෙමයි. ඒකට ලොකු සේවාවක් දැනට සිද්ධ වෙමින් ඉනවා අපවත් විවාදාර දන්නා කුසල ධම්මනාහින් පානනවාසි මම ජනවාරි පළවෙනිදාත් උදේ පාන්දර මතක් කරේ ඒක අපිට බොහෝ වාර ගන්න සිහිපත් වෙනවා මේ කරන හැම පිනක්ම අනුමෝදන් වෙන්න ඕනේ මොකද සමාජගතව තියෙන ගැටලුව නැතිකරන්න මේ වගේ මේ පහළමක් සකස් කිරීම පිළිබඳව නැත්තම් අරණ්‍ය වල හිටිය අපි ඉතින් හැමෝ ඉන්නවා එහෙමයි ඒකට අපි අපේකම නැති කරගන්නෙත් නැතුව මේ කටයුතු සිදු කරන්න අපිට ක්‍රමවේදයක් හැදුනා ඉතින් ඒ පිළිබඳ පුණ්‍යානුමෝදනා කරමින් මේ වල තියෙන මේ විද්‍යාත්මක පසුබිම මේ සූත්‍ර ධර්ම වල තියෙන විද්‍යාත්මක පසුබිම අපි නිබන්ධව පෙන්වා දෙන්න ඕනේ විශේෂයෙන් අපේ තරුණ ළමයින්ට. තරුණ ළමයි මේවා දිහා හරිම උද්‍යෝගයෙන් බලනවා. මේ සියවසර ගැළපෙන දේවල්ද කියලා. මේක මන්තරයක්. මේක කියන්න පුතේ අපේ දෙමාපියෝ දරුවන්ට කියන්නේ මේක කියන්න පුතේ එතකොට ඔක්කොම හරියයි. හරිද? ඉතින් මේ සියවසර ගැළපෙන විමසිලිමත් නුවණක් තියෙන තරුණ අය මේක කිව්ව ගමන් මේ ගණන් ගන්න නැහැ. නේද? හුඟක් අය මේ ගාතාව කියන්නේ ඔක්කොම හරියයි. හා මේක කියන්නේ අමනු එක එක එක එක අසනීප තත්ත්වයන් වාඩි වෙලා යයි. පිස්සු වගේ කියලා එක එකන් ගිහිල්ලා නූල් ගැට ගහනවා. එකන් ගිහිල්ලා පඳුරු ගැට ගහනවා. එකන් ගිහිල්ලා එක එක ඒවා එක එක එක එක විකාර කරනවා. ඒ වෙලෙන් යමක් වෙන්නේ නැති බව හොඳටම දන්නවා. නේද? නැකත් හදලා දෙනවා මේ මුළු විභාග වලට එක එක සබ්ජෙක්ට් එකට එක නැකත ගානේ. හරිද? එළියට බහින්න අඩිය තියන්න නැකත් හදනවා. පසුගිය සාමාන්‍ය පෙළ විභාගයට ඕන තරම් ඕන තරම් නැකත් හදලා එක එක එක එක විචාර වැඩ කරලා තිබුණා. ඉතින් ඒවා ඒ වගේ දේවල් හින්දා අපේ ළමයි මේවා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මේ තියෙන මේ හරවන්ත මේකේ තියෙන හරවන්ත ස්වභාවය මේකේ තියෙන මේ බලවන්ත මේ අයින් සිද්ධ වෙන විද්‍යාත්මක වෙනස මානසික සිද්ධ වෙන වෙනස විද්‍යාත්මකව පහදලා දෙන්න ඕනේ. එතකොට මේක ඉක්මනට වැළඳ ගන්නවා. ඒ අයගේ ගැටලු විසඳෙන විදිහට තරුණ ළමයෙකුට මේ කර්ණිමේ සූත්‍රයෙන් එයාගේ ගැටලු ටික විසඳෙනවා. එහෙම. හරිද හැම වෙලෙම මේක මේක ප්‍රත්‍යක්ෂාව කියන එක පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේ අපි මේ මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න ඕන. ඉතින් හෙට දවසේ තියෙනවා අපේ සමාජ කතිකාවතක් ඇති වෙන ආකාරය ගැන කතා කරන්න. මම හිතන්නේ අනාගතය අපිට බාරව ගත යුතුව තියෙනවා මේ නිවැරදි ධර්මයේ සමාජ කර ගැනීම සඳහා. එහෙමයි. ජීවිතයට නිවැරදි වෙනසක් අවශ්‍ය වූ නිසායි අපි මේ වැඩසටහන ආරම්භ කරේ. ඉතින් මේ වෙනස දැන් දැන් ඔබේ ජීවිතයට ඔබේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරලන්නට ඔබට මහෝපකාරී වෙනවා. ඉතින් ඔබ හිතන්න ඔබේ ජීවිතයේ මෙවැනි වූ වටිනාකම් ගෙන දෙන මේ වැඩසටහන ඔබ බෞද්ධ රූප වාහිනියෙන් ගුවන් විදුලියෙන් ශ්‍රවණය කරන්නට අමතක කරන්නට එපා. අපි සෑම දිනකම බෞද්ධ රූප වාහිනියෙන් උදෑසන 8ටත් බෞද්ධ ගුවන් විදුලියෙන් රාත්‍රී 10ටත් ඔබ වෙනුවෙන් මේ ප්‍රතිවේක්ෂා වැඩසටහන ගෙනෙනවා. ඉතින් අද දවසේ මේ ප්‍රතිවේක්ෂා වැඩසටහන සඳහා දායකත්වයේ ගැන කටයුතු කරන ඒ ශදැහැති පිරිසට ගෞරවනීය ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කරන්න මේ මොහොතේදී ආරාධනා කරනවා. හොඳයි අපි ආරමුණු කරපු විදිහටම අපත්‍යවදාල බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ ධර්ණාගම කුසල දම නායම් පානන් වහන්සේ ඇතුළු අපත්‍යවදාල සියලුම මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා කිරීම කියන අරමුණක් පෙරදරි කරගෙන ධර්මදේශනාවට දායකත්වය දක්වුවා පැමිණ සහභාගී වූ සැමට සත්පැතීම හා ඔවුන්ගේ මීගේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්මය අවබෝධ වේවා කියන අදහසින් අරමුණෙන් උතුම් අදහසකින් අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන දරනවා කියලා සඳහන් කරලා තියෙන්නේ කඩවත දලුපිටිය වරහන්තුඩුව යන ප්‍රදේශවල පදිංචි නිවන් මඟහා ප්‍රත්‍යක්ෂා ධර්ම දේශනා ශ්‍රවණය කරන පින්වත් සදහැවත් පිරිසක් විසින් කියලා. ඉතින් එයා බලාපොරොත්තු වෙන ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවන ලැබේවා. මේ පරිලෝකියත් අන්න මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. Thank you.